නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පැවිදි ජීවිතයට උපකාර දේශනා අපි ගොඩ දවසකින් අද කරන්නේ මේ ලෝකේ ධර්මයක් නැත්නම් සත්‍යයක් හම්බ වෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට හිතන කෙනෙකුට අනික් කෙනාට ධර්මයක් ඇහුණට ඒ සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ අය ලෝකයේ වින්දනය ලබන දේවල් එක්ක සතුටු වෙන නිසා ගැඹුරු ධර්මයක් නැත්නම් ජීවිතයේ සත්‍යයක් පෙන්වන ධර්මයක් අහනකොට ඒකට කන්‍යමු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කන්‍යමු කිරීමක් සිද්ධ වෙන්නේ සත්‍ය හොයන කෙනෙක් විතරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ සුසුසි සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. ධර්මයක් ඇහුවත් ධර්මයක් අහන්න නැති කට්ටිය ඉන්නවා. ධර්මයක් ඇහුවත් ධර්මයක් අහන කට්ටිය ඉන්නවා. ධර්මයක් ඇහුවත් ධර්මයක් අහන්නේ නැත්තේ ඒක ඒ කියන කාරණාව ඔහු හිතන විදිහට ඔහු හිතන කල්පනා කරන ක්‍රමයට අදාළ වන්නා වූ විග්‍රහයක් නොවන නිසා. එතකොට එන සත්‍ය ධර්මයක් අපට ලැබීම සත්‍යවාදී ජීවිතයක් ඇතිවීම ලෝකී ලබන භාග්‍යවන්ත අවස්ථාවක්. ලෝකයේ ඇතිවන ලෝකයේ තියෙන සාමාන්‍ය ජීවිතයේ ඉක්මවන දෙයක් තමයි ධර්මයේ තුල තියෙන්නේ. අපි අද ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ ලෝකයේ පවතින කාරණා ඔස්සේ සාධාරණත්වය කටයුතු කරමින් සත්‍යයක් නොසොයා ඉන්නේ. සත්‍යයක් හොයන කෙනෙකුට ලෝකේ මොන සිද්ධියාවක් අපි උදාහරණයක් හැටියට ගත්තොත් සාධාරණ කරුණක් අසාධාරණ කරුණක් වැරදි කරුණක් හරි කරුණක් මොන එකක් ආවත් ඒ හැම එකක්ම දකින්නේ එකම කෝණකින් ඒ කෝණයෙන් දකිනකොට ලෝකයේ සාධාරණ අසාධාරණ හරි වැරදි කියන කිසිම දෙයක් ඉස්මතු වෙන්නේ නැහැ ඒකයි සාමාන්‍ය සත්‍යවාදී ජීවිතයක් ගත කරන කෙනෙකුට ලෝකෙන් ඈතර වීම ප්‍රායෝගික ජීවිතයේ අත්විඳින දෙයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ලෝකේ අහන්න ලැබීම සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් ජීවිතයේ සත්‍යයක් ඔස්සේ මෙහෙවන සත්‍යයක් පැහැදිලි කරන අය ඇසුරු කරන්න ලැබීම ලෝකේ ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් මෙන්න මේ අවස්ථාව තුළ මග නොහැරීම පිළිබඳව මේ අවස්ථාව තුළ වටිනාකම දැකීම පිළිබඳව ලෝකයේ දෙන සාධාරණ අසාධාරණ හරිවැරදි කරුණුවලට නොයා ලැබුණ වටිනා අවස්ථාව ප්‍රයෝජන ගන්න කොහොමද කියන දේ පැහැදිලි කරන සූත්‍රයක් තමයි මම දේශනා කරන්නේ මේකේ නම අංගුත්තර නිකායේ හතරේ තියෙන්නේ භික්ඛු මිත්ත සූත්‍රය. භික්ෂු යාළුවා මම මේක කලින් කරපු දේශනාවක් නමුත් මේ කරන දේශනා තුළ තියෙන නිසා මම මේක පැහැදිලි කරන්නේ මම ඒ කලින් කරපු දේශනාවදි පැහැදිලි කරා කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ සැබෑවටම ගුරුවරයෙක් වගේම මිතුරෙක් ලිංගතුයි සුහදශීලී දුරස් භාවයක් නැහැ. අනේ කාරණාව කල්යාණ මිත්‍රයෙක් තුළ තියෙන්නට ඕන. එතකොට ලෝකයේ මොන සාධාරණ අසාධාරණ කරුණු සිදු වුණත් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට අර ලෝකයේ දෙන සාධාරණ අසාධාරණ දේවල් එයාගේ ජීවිතේට මායිම් වෙන්නේ නැහැ. මොකද ඊට වඩා වටිනා දෙයක් ලැබුණ නිසා. ඉතින් මේ බික්කු මිත්‍ර සූත්‍රයේ තුල ඒ වගේ ලස්සන කරුණු ටිකක් ඒ මිත්‍රත්වය පිළිබඳව පැහැදිලි වෙනවා. සවැත් නුවර නිදානයේ සත්‍ය වික්කවේ ධම්මේ සමන්නාගතෝ බික්කු මිත්තෝ සේවිතබ්බා සේවිතබ්බෝ භජතිතබ්බෝ පෛරුපාසිතබ්බෝ අපි පනුජ්ජමානේනපි කතමේ සත්‍යෙහි මේකේ ලස්සන කාරණාවක් කියනවා මහණෙනි කරුණු හතකින් සමාන්නාගත වෙච්ච භික්ෂු මිත්‍රයා. දැන් මේ ඇත්තටම කල්යාණ මිත්‍රයා ගැන කියන කතාවක් තමයි මේ ඉස්මතු වෙන්නේ. බැහැර කරන නැද්ද තනදිත්. දැන් අද බැහැර කරනව නෙමේ සාමාන්‍යයෙන් මොනවා හරි හිත දෙන දෙයක් කතා කරනකොට හිතේ ගැටීමක් ඇති වෙන එකක් නෙවෙන්නේ. බැහැර කරාම එන්න එපා කියලා කියන තැනදිත් පිටිපස්සෙන් එන්න එපා කියලා කියන තැනදිත් ඇසුරු කරන්න එන්න එපා කියලා කියන තැනදී ඇසුරු කළ යුතුයි කියනවා. සේවනය කළ යුතුයි කියනවා. පෛරුපාසනය කළ යුතුයි කියනවා. ඒතර බලන්න එහෙනම් ඒ එහෙම වෙන්න හේතුව ඇයි? ලෝකයේ තියෙන වටිනාම සම්පත්තිය මේ ලෝකේ ජීවත් වීම කියන එකට වඩා ලෝකයේ තියෙන වටිනාම සම්පත්තිය තමයි ඒ කල්යාණ මිත්‍රත්වය කියන එක. ඒක නිසා තමයි පැහැදිලි කරන්නේ එන්න එපා කියද්දි බැහැර කරද්දි පවා ඇසුරු කළ යුතුයි කියලා මෙන්න මේ කාරණා හතෙන් යුක්තව සිටින කල්යාණ මිත්‍රයෙක්. පියෝච හෝති මනාපෝච ප්‍රියමනාපයි. කියන්නේ මූණෙ ඉල්ලගත් බවකින් යුක්තව නැහැ. ඊටාම ප්‍රියශීලී සිත් ඇද ගන්නසුළු විදිහටයි කටයුතු කරන්නේ. ගරුච ගුරුවරයෙක්. ගුරුවරයෙක් වෙනවා. භාවනීය. ඒ කියන්නේ භාවනීය කියලා කියන්නේ සත්කාර කරන්න නැත්නම් මේ සම්භාවනීය බව සත්කාර කරන්න සුදුසුයි කියන කාරණාව. ඊළඟට වත්තා කියන්නේ කතාවේ දක්ෂයි. නැත්නම් ඒ කතාව හිස් දෙයක් නෙමෙයි කතා කරන්නේ. කතාවේ දක්ෂයි කතාව හිස් දෙයක් කතා කරන්නේ නැහැ කියන කාරණාව. ඊළඟට වචන කමු හෝති. වචන ඉවසනවා. ඒ කියන්නේ දැන් මොනවා හරි දෙයක් කිව්වහම ඒ කිව්ව කාරණාව කල්යාණ මිත්‍රයාට තියෙනවා ඉවසීමේ ගතිය. භික්ෂු මිත්‍රයාට තියෙනවා ඉවසීමේ ගතිය. ඒකට කලබල වෙලා ඒක එක කටයුතු කරන්න යන්නේ නැහැ. වචන කමෝ හොති. ගම්භීරංච කතං කත්තා හොති. ගැඹුරු කතාවන් කතා කරනවා. ඒ කියන්නේ ගැඹුරු කතාවන් කියලා කියන්නෙම අපේ ජීවිතයේ අත්දැකීම් ලෝකයට අදාළ නොවන ජීවිතයේ ගෝචරත්වයට අදාළ නොවන සැබෑවටම සත්‍යයක් ගෝචර වීමේ අසත්‍යයට එහා ගියපු සැබෑ සත්‍යයක් ඉස්මතු කරනවා. මම ওই ගැඹිහිර කියන වචනේ ගොඩාක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ගැඹුරුයි කියලා කියන්නේ අපි ඉන්න මට්ටමට ගෝචර නොවන්නක්. අපි ඉන්නේ අඥානකමක මට්ටමක. අඥානකමේ මට්ටමේදී ගෝචර වෙන්නක් නෙමෙයි. නුවණත් එක්ක කටයුතු කරන තැනදී ඊතරවන ප්‍රතිපදාව. නොවච අට්ඨහනේ නියෝජේති. වැරදි දේවල් වල යොමු කරන්නේ නැහැ. එහෙනම් නොමගකට යොමු කරවන්නේ නැහැ. ඉමේකෝ භික්ඛවේ සත්‍යෙහි ධම්මේ සමන්නාගතෝ භික්ඛු මිත්තෝ සේවිතප්පෝ භජිතබ්බෝ පෛරුපාජිතබ්බෝ අපි පනුජ්ජමානේන පීති මෙන්න මේ විදිහේ කල්යාණ මිත්‍රයෙක් භික්ෂු මිත්‍රයෙක් බැහැර කරන කල්ලි පවා එන්න එපා පිටිපස්සෙන් එන්න එපා ඇසුරු කරන්න එපා කියලා කියද්දි පවා ඇසුරු කළ යුතුයි සේවනය කළ යුතුයි භාජනය කළ යුතුයි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟට ගාතාවක් ගාතා දෙකක් කියනවා පියෝච ගරු භාවනීයෝ වත්තාච වචන වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තහ නෝ වට්ඨානේ නියෝජේ ප්‍රියයි ගුරු කෙනෙක් භාවනීයයි ඒ වගේම කතා කරන වචනේ දක්ෂයි අනවශ්‍ය දේ කතා කරන්නේ නැහැ වචන ඉවසනවා ගම්භීර කතාමයි කතා කරන්නේ වැරදි දේවල් වල යොමු කරන්නේ නැහැ යස්මින් තහත් ඒතානි තහනානි මෙන්න මේ කාරණා වලින් යුක්ත යම් සංවිජ්ජ සංවිජ්ජ නීද පුද්ගලේ යම් පුද්ගලයෙක් විද්‍යාමාන වෙනවද සෝ මිත්‍රෝ මිත්‍ය කාමේන අත්තකාමානුකම්පකෝ අන්නේ මිත්‍රයා අර්ථය කැමැතිව මිත්‍ර මිත්‍රත්වයෙන් යුක්තව ඒ ඒ මිත්‍රයෙක් පතන්න කියනවා. අපි නාසිය මානේන බජිතබ්බන් තතහවිදෝති. ඒ වගේම අවසානයේදී පැහැදිලි කරනවා ප්‍රතික්ෂේප කරද්දි පවා ඒ මිත්‍රයා තමන්ව ප්‍රතික්ෂේප කරද්දි පවා පිටිපස්සෙන් යන්න කියනවා. සේවනය කළ යුතුයි කියනවා. ඒතර බලන්න එහෙනම් වැදගත්කමක් ඇති වෙච්ච තැනදී කල්යාණ මිත්‍රයෙකුගේ වික්ෂු මිත්‍රයෙකුගේ ඒ කෙනාට මේ ලෝකයේ තියෙන කිසිදු කාරණාවක් ඔස්සේ මේ කල්යාණ මිත්‍රත්වය කියන එක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒතර බලන්න එහෙනම් ප්‍රතික්ෂේප කරද්දී පවා පිටිපස්සෙන් යන්න කියලා කියනවා. ඒ ළඟම තව සූත්‍රයක් තියෙනවා මිත්ත සූත්‍රය කියලා. ඒකත් ගොඩක් වැදගත් මේකටම සම්බන්ධ කරලා කතා කරන එක. සත්ත්‍යෙහි භික්කවේ අංගෙහි සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝ පතමෙහි සත්ත්‍යෙහි. මහණෙනි අංග හතකින් සමන්නාගත වෙච්ච මිත්‍රයා සේවනය කළ යුතුයි. දැන් මේක මිත්ත සූත්‍රයේ තියෙන්නේ. කලින් එක භික්ඛු මිත්ත සූත්‍රය. මේක මිත්ත සූත්‍රය. අංග හතකින් යුක්ත මිත්‍රයා සේවනය කළ යුතුයි. දුද්දදන් දදාති දුෂ්කර දේ දෙනවා දෙන්න අමාරු කාරණාව දෙන්න අමාරු දේ දෙනවා දුක්කරං කරෝති කරන්න අමාරු කාරණාව කරනවා එතකොට මිත්‍රයෙකුගේ ලක්ෂණ මොනවද කරන්න අමාරු දේ කරන කරන්න දෙන්න අමාරු දේ දෙන ඊළඟට දුක්ඛමං කමති ඉවසන්න අමාරු කාරණාව ඉවසනවා ඒ ඉවසනවා කියලා කියන තැනදී හොඳට තේරුම් ගන්නට ඕනේ අපි මේ ඉවසීම පැහැදිලි කරන්න යදුනා. ඇතුළෙන්වත් ගැටීමක් ඇති වෙන්න බෑ. ඉවසීම කියන කාරණාව සිදු වෙද්දී ඒක හැමම පිළිගන්න බවක් උයි ඉවසීමක් කියලා කියන්නේ. ගැටීමකින් ප්‍රතික්ෂේප කිරීමකට යන එකක් නෙමෙයි. ඒක තමයි තුන්වෙනි කාරණාව. ගුජ්‍ය මානස්ස ආවිකරෝති. ඊළඟ ඒ වගේම තමයි මේ කල්යාණ මේ කියන්නේ මිත්‍රත්වයේ කියන කාරණාවේ තියෙන කරුණ තමයි තමන්ගේ කාරණා ඔක්කොම මිතුරාට කියනවා. කියන්නේ හකින්න තියෙන, හංගන්න තියෙන කරුණ තියෙනවා ඒ සියල්ලක්ම කියනවා. ගුය්‍යම ගුය්‍යමස්සාවි කරෝති. හංගන හංග හැංගවිය යුතු කරුණු තියෙනවා ඒ සියල්ලක්ම මිත්‍රයාට කියනවා. ගුය්‍යං අස්ස පරිගූහති. ඒ වගේම තමයි කියන්නේ දැන් තමන්ගේ තියෙන සියලුම හැඟවිය යුතු කාරණාවක් කියන එක ඊළඟ කාරණාව මිතුරාගේ හැඟිය යුතු කාරණා හඟවන එක. ඒ කියන්නේ අපිට මිතුර මිතුරාගේ වැරදි දේවල් දකිනවා. ඒ කියන්නේ මොනවා හරි කියන්නේ වැරදි දේවල් දකිනවා කියලා කියන අනිත් අයට ඒවා කියන්නේ නෑ කියන්නේ. තමන් තමන්ගේ දේ සියල්ලම මිතුරට කියනවා මිතුරගේ දේවල් අනිත් අයට කියන්නේ නෑ. ඒවා හංගනවා. මොකද මිතුරාට කැලලක් වෙයි කියලා. ආපදාසුන ජහති. ආපදාවක් ආපු තැනදී ප්‍රශ්නයක් ආපු තැනදී අර්බුදයක් ආපු තැනදී ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ. ඊළඟට කීනේන නාති මඤ්ඤති. ෂයවීමත්වයේ පහත් කරන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මේක කරුණු කිහිපයකින් කතා කරන්න පුළුවන්. එකක් තමයි ධන ෂයවීමත්වය. එතකොට ඒකෙදි පහත් කරලා නැත්නම් ඔහුව පාගල දාන්න යන්නේ ඊළඟට මොනවා හරි අපි හිතමු භික්ෂුවකගේ ජීවිත මේක භික්ෂුන් නමතලා බුදුරණවහන්සේ දේශනා කරන්නේ භික්ෂුවකගේ ජීවිතත්වයේ ජීවිතයත් එක ගත්තාට පස්සේ මොනවා හරි ශික්ෂා කැඩීමක් හරි මොනවා හරි කෙලෙස් එක් කටයුතු කිරීමක් හරි කෙලෙසයකට යටවීමක් හරි වෙලා තමයි පහත් සත්‍යයන් ඡේවීමක්නේ අන්න ඒ කාරණාව මුල් කරගෙන ඔහුව පෙළන්නේ නේ ඔහුව පීඩාවටපත් කරන්නේ නේ මිත්‍රයාගේ ගතිය තමයි ඔහුට නැගී හිටින්න උත්සාහ කරන එක. දැන් අද ගොඩාක් වෙලාවට තියෙන කාරණාව තියෙන්නේ සමාජයේ කියන්නේ මේ මිත්‍රත්වයේ සැබෑම මිත්‍රත්වය කියන එක ඉස්මතු නොවන එකනේ. සැබෑ මිත්‍රත්වයේදී කවදාවත් මේ විදිහේ කාරණාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ වැරදි කාරණාවක් හරි කෙලෙසයක් හරි තියෙනවා නම් ඒ කාරණාව එක්ක ඔහු පහත් කරලා සලකන ගතියක් නැහැ. ඔහුට උදව් කරන කාරණාවක් තියෙනවා. ඉමේහිකෝ භික්කවේ සත්තංගේ සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝති. මහණෙනි මෙන්න මේ කරුණු හතෙන් යුක්ත වූ මිත්‍රයා සේවනය කළ යුතුයි. භික්ෂුව නමදලා කියන්නේ. ගියන්ට නෙමෙයි කියන්නේ. ඒතර භික්ෂුවන්ට කියනවා මොකද්ද මිත්‍රත්වයේ මිත්‍රයා මොන කරුණු වලින් යුක්ත මිත්‍රයාද සේවනය කරන්න ඕන නැත්තේ? දුෂ්කර දේ දෙන, දෙන්න අමාරු දේ දෙන, කරන්න අමාරු දේ කරන, ඉවසන්න අමාරු තැන ඉවසන දැන් අද ගොඩක් කෙනාවට ඉවසන්න අමාරු තැන ඉවසන්නේ නැති. නමුත් ඉවසන්න අමාරු තැන ඉවසන. ඒ වගේම සමන්ගේ සියලුම රහස් සියලුම දේවල් කියන ආවිකරෝති. ගුය්‍ය මස්ස ආවිකරෝති. සංගවිය යුතු යම් කරුණු තියෙනවා ඒ සියල්ලම කියනවා. ගුය්‍ය අස්සන් තමන් කියන්නේ යාළුවගේ මිත්‍රයාගේ මොනවා හරි සංගවන්න දේවල් තියෙනවා නම් ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ ඒවා හඟවනවා විදියටම. ඒවා සංගවනවා. ආපදාසන ජහති ආපදාවකදී බැහැර වෙන්නේ නැහැ. කීනේන නාති මඤ්ඤති ඡේවීමත්වේදී ඔහුව පෙළන්නේ නැහැ. ගාථා තුනක් තියෙනවා. දුද්දදං දදාති චිත්තං දුක්කරංචාපි කුබ්බති අතෝ පිස්ස දුරත්තානි කමති දුක්ඛමානිපි දීමට දුෂ්කර වූ වස්තුන් ආදී දේවල් දෙනවා කිරීමට කරන්න දුෂ්කර වූ දේ මිතුරා වෙනුවෙන් කරනවා. ඒ වගේම මිතුරා වෙනුවෙන් ඉවසිය නොහැකි වූ දුක්ඛිත දේවල් පවා ඉවසනවා. ගුයං චස්සං අක්ඛාති ගුයස්ස පරිගුහති ආපදාසුන ජහති කීනේන නාසිමඤ්ඤති තමන්ගේ රහස් සියල්ලක්ම කියනවා. තමන්ගේ සංගවිය යුතු සියල්ලක්ම තියෙනවා. ඔහුගේ සංගවිය යුතු දේවල් රකිනවා. විපතේදී අතහරින්නේ නැහැ. ඒ වගේම ශේවීමත්වයේදී ඔහුව පහත් කරලා සැලකන්නේ නැහැ. යස්මින් ඒතානි තහනානි සංවිජ්ජනීද පුද්ගලෝ මෙන්න මේ වගේ පුජ්‍යලියෙක් මේ ලෝකේ විද්‍යාමාන මිහි වෙනවා නම් සෝ මිත්‍රෝ මිත්තකාමින බජිතබ්බෝ සතා විද්දෝති අන්නේ මිතුරන් කැමතිය යුතුයි ඒ මිතුරන් සේවනය කළ යුතුයි ඔන්න දැන් කරුණු 14ක් සූත්‍ර දෙකකින් කිව්වා කරුණු 14ක් සූත්‍ර දෙකකින් මිත්‍ත සූත්‍රයයි බික්කුමුත්තු සූත්‍රයයි කියන කරුණු දෙක සූත්‍ර දෙකෙන්ම 14ක් පැහැදිලි කරා. එතකොට මෙන්න මේ කාරණා වලින් යුක්ත විශේෂයෙන් භික්ෂු මිත්‍රත්වයේ, කල්යාණ මිත්‍රත්වයේ කියන කාරණාවේ කාරණා හත මේ කරුණු වලින් යුක්ත සත්‍යවාදීව ජීවිතයක් යෙදිච්ච කිසිදු දෙයක් එක්ක බොරුවෙන් ජීවිතයක් ගත නොකරන තැනදී අන්න ඒ අසුර ප්‍රියශීලී. ඒ අසුර මේ ලෝකේ ලබන්න අමාරුම දෙයක්. ඒ අසුර මේ ලෝකේ ලේසියෙන් තියෙන එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා කල්‍යාණ මිත්‍රත්වයේ තියෙන වටිනාකම අපිත් අපේ ජීවිතය තුළ ඒ කල්යාණ මිත්‍රත්වයට යොමු වෙච්ච බව සැබෑවටම අනුගත වෙනවා නම් අපි තුලත් අර දැන් කල්යාණ මිත්‍රයාගේ තියෙන ගතිගුණ තමයි බික්කු මිත්‍ර සූත්‍රය. දැන් මිත්‍ර සූත්‍රයේ කල්යාණ මිත්‍ර අනුගත වෙලා නම් දෙපැත්තෙම තිබිය යුතු කරුණු ටික තියෙනවා. එතකොට මිත්‍රත්වයේ කියනකොට දෙපැත්තෙම තිබිය යුතු කරුණු ටික තියෙනවා. කල්යාණ මිත්‍රයා කියනකොට ගුරුවරයෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියන කාරණාව. එතකොට ගුරුවරයෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියන කාරණාව එක්ක කිසිදු විදිහකින් ප්‍රතික්ෂේප කරද්දී පවා ඔහු අතහරින්නේ නැහැ. වචනකින්වත් හිතින්වත් අතහැරීමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕන මම කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. මෙවැනි අය කෙරෙහි ලේසියෙන් ඒ ලෝකයේ තුල සාධාරණ අසාධාරණය හොයන්නේ නැත්තම් මෙවැනි අය කෙරෙහි ලෝකේ කොච්චර සාධාරණ අසාධාරණ වුවත් ලෝකේ කොච්චර හරි වැරදි වුවත් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව ලෝකේ ජීවත් වෙනවා කියන එකට වඩා ශ්‍රේෂ්ඨත්වයක් ඒ වටිනා ලැබීම තුල දකිනවා. එතකොට ඒ කල්යාණ මිත්‍රත්ව ඇසුර. එතකොට ඒ ඇසුර තියෙනකොට දෙපැත්තෙම තිබිය යුතු කරුණු අරක ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මිත්‍ර සූත්‍රයේ තියෙන. දෙපැත්තෙම තියෙන ඕන කරුණු. දුෂ්කර දේ දෙන, දුෂ්කර දේ කරන, ඊළඟට දුෂ්කර කාරණාව ඉවසන, ඉවසන්න බැරි අමාරු කාරණාව ඉවසන, ඊළඟට කිසිම දෙයක් සංගවා ගන්නේ නැතුව ඔක්කොම කියන මිත්‍රාගේ දේවල් සම්පූර්ණයෙන් සංගවන ආපදාවකදී බැහැර නොවන පහත් නැත්නම් ශේවීමත්වයකදී පහත් නොකරන මෙන්න මේ කරුණ වලින් යුක්ත වෙන්නට ඕනේ. එතකොට මේ මේවා අපි අපේ ජීවිතය තුළ අපි තේරුම් කෙනෙක්තරම අලුතින් කියන්න දෙයක් නැහැ. ධර්මීය වැටහෙන තැනදී ධර්මයක් එක්ක යොමු වෙන තැනදී අනිවාර්යෙන් මෙවුවා ඇති වෙන දේවල්. මේවා පිළිබඳව අලුතින් දේවල් කියන්න අවශ්‍ය නැහැ. නමුත් අපි මේවා දැනගන්නට ඕනේ. මේවා ඉගෙන ගන්නට ඕනේ. මොකද හේතුව අපේ ජීවිතයේ මොනවා හරි අසත්‍යවාදීකමක් එක්ක ලෝකයේ සාධාරණ අසාධාරණීය හරි වැරදි කියන මොනවා හරි කාරණාවක් එක්ක අපේ අපි හිතට වහල් වෙලා හිතට වසඟ වෙලා හිතත් එක්ක අපි කටයුතු කරන්න යනකොට අපට කෙලෙස් ඉස්මතු වුණොත් මේ බුදුරන් වහන්සේ දේශනා කරපු මේ කාරණා සිහිවීමෙන් අපට අර ඒ කෙලෙස් එක්ක යට වෙන කාරණාව ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ සූත්‍ර දෙක තුළ තියෙන මේ කරුණෝ එක්ක හොඳට තේරුම් ගන්න තමන්ගේ ජීවිතයේට ලැබුණු වටිනාකම කියන කාරණාව එක කිසි වෙලාවක ඒ වටිනාකම අවතක්සේරුවකට නැත්නම් ලැබිච්ච අවස්ථාව අවතක්සේරුවකට ලක් කරන්නේ නැතිව ධර්මේ කරා යොමු වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ කියන කාරණාව. හොඳයි එහෙනම් මොනවද ප්‍රශ්න තියෙනව නම් අහන්න. තමන් කියන්නේ මේ ගොරෝසු මට්ටමින් ගත්තාම තමන් කැමති වස්තු ආදීදී කියන කාරණා. තමන් සංතකයේ තියෙන වස්තු ආදී ඕනම දෙයක් මිත්‍රත්වයේ එක්ක ලබා දෙනවා කියන කාරණාව. ඊළඟට තවත් අපි එහාට කතා කරලා ගියොත් එහෙම දෙන දේවල් කාලය කැප කරන්න පුළුවන්. තමන්ගේ කාලය. එතකොට ඒ ඒ කාලය කැප කිරීම කියන එකත් අපිට ගන්න තියෙන ප්‍රයෝජනයක්. ඊළඟට අපේ ශ්‍රමයක් දෙන්න පුළුවන්. ඒ කාරණා තුළින් දුෂ්කර දේ, ඒ කියන්නේ අපි හිතමුකෝ උදාහරණයක් කියන්නම්කෝ මෙහෙම. මම මේක මම හිතන කලින් ওই සූත්‍රෙත් කරදි ජීවා. දැන් Tamanට ඔන්න භාවනා කරන්න හිතෙනවා. කාලය. දැන් මට භාවනා කරන්න ඕනේ. හැබැයි මිත්‍රයාට අවශ්‍යතාවයක් ඉදලා තියෙනවා මොන හරි කටයුත්තක්. Tamanට මොන අපි තුන් භාවනා කරන එක සාමාන්‍ය ප්‍රධාන වෙන්නේ. අනිත් දේවල් වලට වඩා ඒ වෙනුවෙන් මේ කාලේ දෙන්න පුළුවන් මට. ඒ කියන්නේ Tamanගේ දරුවට ඔව් Tamanගේ කටයුතු නැතුව. එතකොට එහෙනම් ඕනෑම Tamanගේ කාරණාවක් එක්ක ගත්තහම මේ කාලේ ශ්‍රමය ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මොකද අපි ගොඩාක් වෙලාවට අර ලෝකේ සාධාරණ අසාධාරණේ හරි වැරද්ද තමන්ගේ ආත්මාර්ථකාමීත්වය කියන මෙන්න මේවා අපි මොන දේ කරත් සමහරවිට ඉස්මතු වෙන්න පුළුවන්. මොකද වටිනා කියන කාරණාව අපට ලෝකයක ජීවත් වෙද්දී සිදු නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලෙම ජීවිතයේ මම අර හැම වෙලෙම පැහැදිලි කරන්නේ ධර්මයේ හැසිරීම ප්‍රායෝගික වෙන්න ඕනේ. එතකොට තමයි අපට අර গুপ্ত දෙයක් නොවෙන්න ධර්මයේ. গুপ্ত දෙයක් වෙන්නේ නැතුව ප්‍රායෝගිකත්වයක් වෙනවනම් ධර්මයේදී අර මේ දේවල් හිම්ම සිද්ධ වෙනවා. මේ කාරණා එක්ක අපේ ඒ කියන්නේ හරියට කටයුත්ත වෙනවා කියලා කියන්නේ අපි ධර්මයේ සත්‍යවාදීත්වයට එක්ක යොමු වෙච්ච බවක්මයි තියෙන්නේ. මොකද නැත්නම් අපිට ධර්මයේ කියන කාරණාවට වඩා මමත්වය මම ලෝකේ හරි වැරදි කියලා දකින විදිහ වටිනවා වෙලානේ. දැන් ලෝකයේ අපට ගෝචරත්වයක් ඇති වෙන්නේ ලෝකයේ සාධාරණ අසාධාරණීය හරි වැරද්ද හරි මොනවා හරි ගෝචරත්වයක් ඇති වෙන්නේ අපි යමකට සාපේක්ෂව මනන නිසා මම අර කිව්වේ එකෙන් පස්සේ දෙක කියලා කියන්නේ ඒකත් එක්කනේ දැන් දෙක බව තුන බව ත්‍රිසන්න නොදන්නවා වුණාට වචනය නමුත් ඒ හැඟීම යාලා තුළ තියෙනවනේ. එතකොට එහෙනම් ඒ හැඟීම හැඟීම යාලා තුළ තියෙන්නේ ඒක එච්චරටම ලෝක විවහාරයට බැහැලා. එතකොට ඒක හැබැයි එයාලගේ කෝණයකම අනින්නේ. එතකොට අන්න ඒ වගේ අපි මේ ලෝකේ මොනම කාරණාවක් හරි සාධාරණ අසාධාරණ හරි වැරදි යහපත අයහපත කියන මොකක් හරි මනින්නේ අපි අපේ සංකල්පයක ඇත්තක් එක්ක. එතකොට අපේ සංකල්පයක ඇත්තක් එක්ක මැනීම ඉක්ම වෙනවා මේ මිත්‍රත්වය වටිනාකම දැක්කට පස්සේ මොකද හේතුව එයා සත්‍යවාදී සත්‍යවාදී නොවෙච්ච තැනදී මොකද වෙන්නේ අපේ සංකල්පයක දැක්මක් අපි යනවා සාධාරණ සාධාරණ හරි වැරද්ද හැම එකක් එක්ක අවශ්‍ය කරන්නේ 14 වෙනි තියෙන දීපිතේ අන්තිම කර්ම වැරදිලට යොමු කරන්නේ කියන්නේ ඒ ඒ ඇතුලේදී අර කපුරු කරුණ 13ම ඒක ඇතුලේ දාන්න පුළුවන් කමක් වෙනවා වගේ තියෙනවා. හරියටම බැලුවොත් හරි. නැත්නම් ලෝකේ සමාජයේ වැරදිලට යොමු කරන්නේ නැහැ කියන එකක් තියෙනවනේ. ලෝකේ සමාජයේ වැරදිලට යොමු කරන්නේ නැහැ කියන එකක් තියෙනවනේ. එතකොට නමුත් යථාර්ථවාදී දහමට යොමු කරන්නේ නැත්නම් ලෝකේ කොච්චර වැරදිලට යොමු කරත් වැඩන්නේ නැහැ. එතකොට එහෙනම් හරියටම ගත්තොත් හරි වෙන්නේ ලෝකේ බොරුවටත් යොමු නොකරන කාරණාව. ප්‍රේමු කරන්නේ නේ. එතකොට ඒ කාරණාවත් එක්කනේ. හැම වෙලෙම බලන්නට ඕනේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක මේ හැම එකම. අපි දිනදා කටයුතු කරන ජීවිතයත් එක්ක. එතකොට තමයි අපට අපි කොච්චර අඥානයිද අපි කොච්චර අනුගත වෙලාද නැද්ද අපි කොච්චර අසත්‍යවාදීද අපි කොච්චර අපේ රාමුවට කොටු වෙනවද කියන කාරණාවත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔබ සැබෑම කල්යාණ මිත්‍රත්වය කියන කාරණාව ලෝ දැන් අපි අර අතීතේ ඔය කතා කීකරුකම පිළිබඳව අහලා තියෙනවා. රාහුල සාන්නාසික ආදි වශයෙන් මම වර්තමානයේ අර කතාව පැහැදිලි කරලා පෙන්නවා. චාන් ස්වාමීන් වහන්සේ සිද්ධියක් එක්ක අර පස් ගොඩක් එක තැනක ඉඳලා අනිත් තැනට දාන්න කියලා කිව්වා. ඒ උතන දැම්මේ. ආයහ පොදාන්න කියනවා. එතනදිත් හිතේ ගැටීමක් නැතුව කිව්ව දේ කරන මට්ටම. ඒ කියන්නේ ඇතුළෙන්ම ගැටීමක් නොවෙන්නට ඕන. අන්නේ විදිහට ප්‍රායෝගික කියන්නේ අපිට අපි හැම වෙලෙම දකින්නට ඕන හික්මීම තිබිය යුත්තේ ප්‍රායෝගිකව. හරි දැන් ඔන්න සමාජයකට ගිහිල්ලා භාවනා කළා මෙහිම Tamanට අනුගත වෙන්නේ. එහෙම කිව්වට ඒක නිකන් සුකුමාලයි. ජීවිතේ දැනෙන විදිහටයි බලන්න ඕන හික්මෙනවද නැද්ද කියලා. ජීවිතේට සම්පූර්ණයෙන් ප්‍රායෝගික ජීවිතයත් එක්ක එතකොට තමයි සැබෑම හික්මීම තේරෙන්නේ. මොකද අපේ ජීවත් වීම එකක් ධර්ම ජීවත් වීම තව එකක් වෙන්න බෑනේ. ධර්මයේ ජීවත් වීමයි ප්‍රායෝගික ජීවත් වීම කියන්නේ. ඒකලා ගත්තොත් එයාව උඩට ගන්න ඒ දෙන ඒ කපකිරීමත් එක්කලා කතා කරන්න පුළුවන් සමහර එයා උඩට ගන්නවා ඒ කාරණාවෙන් ගන්න පුළුවන්. මොකද හිත උඩට ගන්නවා කියලා කතා කරන්න වෙන්නේ සත්‍යයට යොමු කරනවා කියන එකනේ. ඒකයි අර එකිනෙක කෙනාගේ කෝණය අනුව ඒ කෙනාට දැනෙන විදිහට එයාගේ ගෝචරත්වයේ නැති වෙන්න ධර්මයක් කියන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒක එකිනෙක කෙනා නැත්තම් අපි ඉගෙනගත්ත වචන හැල්ලක් හැමෝටම කිව්වා කියලා ඒක කොහොමද අනිත් කෙනාට ගෝචර වෙන්නේ? එහෙනම් ඒක ඒ කෙනාට අදාළ විදිහටයි සිදු වෙන්න ඕනේ. එතකොට ඒ කෙනාට අදාළ විදිහට ඒ කෙනාට දැනෙන විදිහට යෙබිච්ච කාරණාව තුළ ඉන්නේ නැති වෙන්න. එයින් ඉක්මවන්න අන දිනුවා. එයින් ඉක්මවීමට කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් ඇතිනේ.